සබ්බ දුක්ඛා පමුච්ඡති තී පින්වත්නි අද අප ධර්ම දේශනාව පවත්වන්නේ ඓතිහාසික පසුබිමක් ඇති වැඩි ප්‍රසිද්ධියක් නැති ස්ථානයක් අනුරාධපුර මිහින්තලාවේ සිට උතුරු දෙසට කිලෝමීටර් 6ක් පමණ ඈතින් පිහිටි දොරමණ්ඩලාව කියන ගම්මානයේ සිට ඒ දොරමණ්ඩලාව පුරාණ රජමහා විහාරෙහි සිටයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතිහාසය දන්න ඇතෝ දොරමණ්ඩලාව කියනකොට යම්කිසි ඈත අතීතයක සිහිවටනයකට මනස යවන්නට බලාපොරොත්තු වෙනවා. එකපාරටම යනවා. දොරමණ්ඩලාව කියද්දී. මේ ප්‍රදේශය ඇත්තන් හොඳට දන්නවා. ඉතා පුරාණේ සිටි පණ්ඩුවස්දේව රජතුමාගේ දියණිය උම්මාද චිත්‍රා උම්මාද චිත්‍රා කුමරිය කුමරියට ලැබුණු දරුවා දිග්ගාමිනී කුමාරයාට දව ලැබිච්ච දරුවා තම මාමාවරුන්ගෙන් සංගවා තබා ගැනීම සඳහා සංගවා තැබුවේ මේ ප්‍රදේශයේ මේ ගොපලි ගම්මානය ඒ ගොපලි ගම්මානයේ මේ පිරිස රජුරයන්ට පස්ගෝ රසයෙන් සංග්‍රහ කළ බව කියනවා නිසා මේ ගම්මානියත් එක්කලා තිබිච්ච සම්බන්ධතාවයන් උඩ ඒ කුඩා කුමරුවා මේ ගම්මානයේහි ගොපළු නායකයා යටතේ හැඳිනවදුනා. පසුකාලීනව ඒ පණ්ඩුකාභය නමින් ඇතිදැටිච්ච කුමරුවා රජයට පැමිණිලා තමන්ට මේ ගම්මානයේහි වාසය කරද්දී උපකාර වෙච්ච ගම් වාසීන්ට මේ ගෝත්‍රිකයන්ට වන්දනාව පිණිස දේවාලයක් මේ ස්ථානෙහි කෙරෙව්වා. මුලින්ම මේ ස්ථානෙහි කරවලා තියෙන දේවාලයක්. අද තියෙනවා සඳුන් අරටුවකින් කරන ලද විෂ්ණු දෙපතිමාවක් මේ ස්ථානෙහි. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්න අවුරුදු 100 ගණනකට ඉස්සෙල්ලා. ඊට පස්සේ 6 වෙනි සියවසේදී පමණ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී පමණ වලගම්බා රජතුමා මේ ස්ථානයේහි විහාරස්ථානයක් කෙරෙව්වා. ඒ ක්‍රිස්තු පූර්වද ක්‍රිස්තු වර්ෂද මට හරියට නිච්ච නෑ. ක්‍රිස්තු පූර්ව වෙන්නට ඕනේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ ස්ථානයේහි වික්ෂුන් වහන්සේලාට ආරාමයක් කෙරෙව්වා. එතකොට අපිට හොඳට පැහැදිලි වෙන දෙයක් තියෙනවා මෙතන. මේ විහා ආරාම කොහොම කෙරලා තියෙන්නේ? මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ ඒ වගේම විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය ආශ්‍රිතව කෙසේවත් මේ ප්‍රදේශයේ ඉදි කරලා තියෙන්නේ මේ විහාරය වලගම්බා රජතුමාගේ කාලයේදී. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සෙල්ල දේව සංකල්ප මේ තිබුණා. මේ බෞද්ධ සංකල්පයක් තිබුණා නම් මිහිඳු මහ රහතන් වහන්සේට මෙහෙ වඩින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෞද්ධ සංකල්ප කියන්නේ බුද්ධ ශාසනය වශයෙන් තිබුණා නම් මෙහි වැඩම කරන්න වෙන්නේ නැහැ. ඒ තියම් කිසි ආකාරයක වන්දනමාන කරපු දෙවියන් කෙරෙහි විශ්වාසය තිබු පිරිසක් මෙහි සිටි බව පැහැදිලි වෙනවා. මොකද මෙය ඉන්දියාවට බොහොම ආසන්නයෙන් තියෙන රටක්. දැක්වෙනවා අපේ ශාසන ඉතිහාසයට යනකොට පණ්ඩුකාභයේ සමයේ කොයි හැටියටත් ශාසන ඉතිහාසයට යනකොට මේ පින්තුන් කවුරුත් දන්නවා තපස්ස බල්ලික කියලා දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේට බුදු වෙච්ච ආසන්නයේදීම විලඟ මීපැණි පූජාවක් කළ බව. ඒ තපස්ස බල්ලික දෙදෙනා විලඟ දෙදායන් සහෝදරයෝ දෙදෙනෙක් වෙළඳාමේ ගිය. ඒ දඹදිවට වෙළඳාමේ ගියේ සහෝදරයෝ දෙන්නා බුදුරජාණන් වහන්සේ පසක ඉන්නවා දැකලා ඒත්තන් පිළිවෙල කරගෙන ගිය ඒ විලඳ නීපැණි බුදුරජාණන් වහන්සේට පූජා කළා. පැහැදිලි දෙයක් තමයි එහෙනම් ඒ තපස්ස බල්ලික දෙදෙනාගේ ගාවත් හොඳ උතුම් ගති තිබුණා කියලා ශ්‍රමණයන් දැකලා තමන්ගේ ගාව තියෙන තමන්ට කන්න ගෙනාපු දේ උනත් පූජා කිරීමට ඒ ඇත්තන් සැරසී සිටියා ඒ පුරුද්ද ඒ ඇත්තු ගාව තිබුණා. තපස්ස බල්ලි කළ එහෙනම් ආර්යෝ නෙමෙයිද? ආර්යෝ කියලා කියන්නේ උතුම් ගතිය ඇති පිරිසක්. ආර්යෝ කියලා කියන්නේ නිකම්ම නිකම් ප්‍රදේශ නිසා හෝ පරපුරෙන් පැවතෙන මිනිස් නිසා හෝ ආර්යෝ කියන්නේ නෑ. ආර්යෝ කියලා කියන්නේ ආර්යෝ කියන්නේ උතුම් කියන එකයි. උතුම් ගතිය ඇති මිනිස් පිරිසක් නිසා තමයි ආර්යයන් කියලා කිව්වේ. අන්න තපස්ස බල්ලික දෙදෙනාට ආර්ය ගතිසිරිත තිබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විජයාගමණයට පෙර අවුරුදු 45කට ඉස්සෙල්ලා ඒ කියන්නේ තපස්ස බල්ලික්ගේ දාණයට ආසන්න කාලයේදීමයි ලංකාවට වැඩම කළා යක්ෂයන්ගේ ආරවුලක් සංසිඳෙව්වා කියන යක්ෂ දමනය කළා. සම් පොතේ සඳහන් වෙනවා මහා වංශයේ හිම තැන්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අහසේ පත්කඩයක් එලාගෙන ඒ පත්කඩය හාත්පසින් ගිනි ජාලා මවලා යක්ෂයන්ව බය ගන්නලා ගිනි දිවෙණිට පළවා හැරියා කියලා. මෙය බොහෝම සැලකිල්ලෙන් ගත යුතු තැනක්. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ව මේ විදිහට බය ගන්නලා පළවා හැරියා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම කවුරුත් පළවා හරින කෙනෙක්ද? මම හිතන්නේ ඕනෑම කෙනෙක් දන්නවා බුදුහාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙමෙයි කියලා. බය ගන්නලා කවුරුවත් එළවන කෙනෙක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව দমনය කළා කියනවා නම් ඒක අයිති වෙන්නේ බුදුහාමුදුරන්ගේ අනුත්තරෝ පුරිස ධර්ම සාරති ගුණය තුළටයි. අනුත්තරෝ පුරිසධම්ම සාරති කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ দমনය කිරීම කළේ ඒ ගිනි වලට බය කළවත් ආයුධ වලින් බය ගන්නලවත් පොළුමුගු වලින් බය ගන්නලවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඒ හික්මවීම කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහිලා দমনය කළා සීල සමාධි ප්‍රඥා තුලින් দমনය කිරීම කළේ ඒ වගේම ධර්ම දේශනා කළා ඒ ඇත්තන්ට ඒ හික්මවල ආර්යශ්‍රායක මාර්ගෙහි ඒ দমনය කළේ යක්ෂයන් দমনය කළා කියලා කියනවා නම් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ව මේ සාසනෙහිලා හික්මුවා කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයලා හික්මුවා කියන එක ඒකයි සාසන විග්‍රහය ධර්ම විග්‍රහය. ඒත් එහෙමනම් බුදුහාමුදුරුව යක්ෂයින්ව ගිරිදෙවණට පන්නවා කියන කතාව සම්පූර්ණයෙන්ම ධර්මානුකූලව නම් පිළිගන්නට පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුකුත් තියෙනවා. එහෙම එකක් වෙලා නැහැ කියලා. අවුරුදු 45කට පස්සේ විජය ලංකාවට එනකොට කුවේණිය මුණ ගැසුණා. ඒ කුවේණිය කවුද? යක්ෂණියක්. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ව අවුරුදු 45කට ඉස්සෙල්ලා ගිරිදිවයින්ට පළවා හැරියන කුවේණිය විතරක් නෙමෙයි හිටියේ තව යක්ෂ පරම්පරාවක් හිටියා. එහෙනම් අවුරුදු 45කට පස්සේ ඒගොල්ලෝ ලංකාවට කොහෙන්ද? බුදුහාමුදුරුවෝ ගිරිදිවයින්ට පැන්නුවා නම් කුවේණිය ඇතුළේ ඒ පිරිස ලංකාවේ ඉන්න විදිහ නෑ විජේ එනකොට අවුරුදු 45කට පස්සේ එහෙනම් හිතන්නට ඕනේ මේ යක්ෂයෝ කියන්නේ කවුද දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ විලඟ මීපනි පූජාව ගැන කියනකොට තපස්සු බල්ලික කියලා කිව්වා මිසක් ඒගොල්ලෝ යක්ෂයෝද නාගයෝද කියලා කිව්වේ නෑනේ යක්ෂයෝද නාගයෝද කියලා කිව්වේ නැත්නම් ඒ ඇත්ත යක්ෂය වෙන්නත් බෑ නාගය වෙන්නත් බෑ. තවස්සු බල්ලික නාමයෙන්ම කියනවා වෙළඳ දෙබෑයන් කියලා කියනවා නම් ඒ ඇත්ත හොඳ මිනිස්සු මිසක් යක්ෂයෝ නාගයෝ නෙමෙයි. එහෙනම් මෙහි යක්ෂයෝ නාගයෝ හිටියේ නෑ. මෙහි හිටියේ හොඳ මිනිස්සයෝ. ඒද ඒ මිනිස්යන්ගේ ඇදහිලි තිබුණා නොයි. යක්ෂයන් ඇදහුවා, නාගයන් ඇදහුවා. මේකම ඉතිහාසයේ කියනවා චිත්‍රරාජ කාලදේවල කියන කාලදේවනේ කාලදේව කියන යක්ෂයින් දෙදෙනාට පණ්ඩුකාභය රජුගේ දේවාල කළා කියලා කළගුණ සලකන්නට මේ යක්ෂයින් දෙන්නාට දේවාල කළා කියන්නේ ඒ යක්ෂයන්ට දේවාල කළා නෙමෙයි ඒ යක්ෂය දෙන්න යක්ෂ ගෝත්‍රිකය දෙන්නේ. ඒකට අමුතුවෙන් සාධක හොයන්න ඕනේ නැහැ මොකද ඒගොල්ලෝ ලංකාවේ හිටියා. යක්ෂ ගෝත්‍රිකය දෙන්නේ. ඒ යක්ෂ ගෝත්‍රිකය දෙන්න අනුස්මරණය කළා ඒ අත්තන් වෙනුවෙන් දේවාල දෙකක් හදුවා කියන එකයි සංකල්පය. දැන් අපි දන්නා අපි වර්තමානයේ කරනවා නේද? වීගිය ඇත්ත සීපත් කරලා බුදු ගෙවල් හදනවනේ. සමහර දේවාලත් හදනවනේ. වීගිය ඇත්තන් සීපත් කරලා පින් දෙන්නට කියලා. දැන් ඒකට පැහැදිලි වෙනවා සංකල්පය මොකද්ද කියලා. ඒව මියගිය ඇත්තන් සිහිපත් කරලා අර පූජනීය ස්ථාන ගොඩනංවන එක එදා තිබුණා. ඒක අද තියෙනවා. නැත්තම් අර යක්ෂය දෙන්නට ඉන්න ගෙවල් හදලා දුන්නා කියන කතාව නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. දේවාල ගොඩ නැගුවා. පුදුමයක් නැහැ. දේවාල සංකල්පයේ තියෙන ජම්බුද්දීපයත් එක්කලා සම්බන්ධතාවයන් තිබිච්ච බව හොඳටම ඉතිහාසය හා තහවුරුයි. අර වෙළඳ දෙදායන් ගැන කතා කරනකොට එහාට ආවා එහාට මෙහාට ආවා ඥාන ඔය නම් ගම් වගේ දේවල් එහෙන් මෙහෙන් දෙපැත්තට යනවා. අදහිලි විදිත් එහෙන් මෙහෙන් දෙපැත්තට යනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සෙල්ලා මේ දේව ඇදහිල ලංකාවේ පැවතුණු බවට සැකයක් නැහැ. ඒ වගේම යක්ෂයන් නාගයන් වශයෙන් ඒ ඇත්තන් ගෝත්‍රිකයන් වශයෙන් බෙදී සිටියත් යම් යම් ඔය ඇදහිලි හේතු කොටගෙන. ඒ යක්ෂ ගෝත්‍රිකයන් නාග ගෝත්‍රිකයන් අද වුණත් නැත්තේ නෑ. අද වුණත් ඉන්නවා මේ සමාජයේ. යම්කිසි ඇත්ත පිළිගන්නා නේද? යක්ෂය යක්ෂයන්ගෙන් Tamanට යහපතක් කරගන්න පුළුවන් කියලා. යක්ෂ පින්තූර ගහගත්තාම Tamanට යහපතක් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඇස්වා කටවා හැම වෙනවා කියන්නේ. ගෙවල් වල ඇතුල් වෙනකොට එළියෙන් හරි පිටින් හරි යක්ෂ මූණු ගහනවා නේද? ඒ ගහන්නේ ඇයි? හුඟක් දෙනා කියනවා ඒ යක්ෂ මූණු ගහන්නේ ඇස්සා පටවන්න තියෙන්නේ කියලා. සමහර කර්ම පුංචි පල්පත්තලක් ගහලා යක්ෂ මූණ නාග මූණ. මොකටද මේ? පල්පතේට ඇස්සා කටහ ගන්න කවුරක්වත්? පින්වත්නි දැනගන්නවද කොඩි විනියක් ගෙට එනවා කියලා? ගෙට කොඩි විනිය වදිනවා කියලා හිතනවද? ඇත්තටම කොඩි විනියක්. ගේ ඇතුළ වන්දනාවට තියලා තියෙන දේව රූප පවා කොඩි වීම බව දැනගන්න ගෙට ගත්ත. සමහරකට වෙළඳ ආයතන වල ගහලා තියෙන දිගටම දෙවියන්ගේ පින්තූර පින්තූර පින්තූර. නිකන්ම කොඩි වීමක් ගත්ත ඇතුළට. ඒ සංකල්ප. මොකද කොඩි වීම කියලා කියන්නේ දකරට අයහපත සැලසෙන ක්‍රියාවන් කියන්නේ. ඒ සඳහා කරන තමන් විසින් කරන හෝ අනුන් විසින් කරගන්න තමන් විසින් කරගන්න හෝ අනුන් විසින් කරන දේවල් කොඩින කියලා කියන්නේ. බුදුහාඳුර දේශනා කරනවා බහං වේ සරණං යන්ති පබ්බතා නිවනානිච බොහෝ ඇත්තන් බොහෝ දේවල් සරණ යනවා මොනවාද පබ්බතානි වනානිච මහා පර්වතය සරණ යනවා කියනවා ඒවෙන් පිහිටපතනවා කියනවා දැන් දක්වන්නම් ඉසිගිලි ආදී මහා පර්වත සරණ යනවා කියලා. මොකද ඒවා හාස්කම් තියෙනවා කියලා. ඊගාවට මහා වනාන්තර වල හාස්කම් තියෙනවා කියලා. ඒවා සරණ යනවා. දැන් සමහරක් අය ඉන්නවානේ. මොන අපි දන්න සමහරක් තැන් තියෙන ඔය අම්පාර පැත්තේ ඒ වනාන්තරයේ පැත්තෙන් යනකොට ඒ ඇත්තෝ එතන අත්තක් කඩලා එල්ලනවා. එල්ලෙනවා මේ ගමන නිර්පද්‍රිතව කරගෙන මට ආපහු එන්නට ලැබේවා කියලා ඒ කැලේ ඒ මහා වනාන්තරයේ අදිබ්බිහිත දෙවියන්ට දෙවියන්ගෙන් පිහිට ඉල්ලලා කරන්නද කරනවා ඒවා කරනවා අනේකයි මහා වනාන්තරත් සරණ යනවා කියලා කියේ මිනිස්සු ආරාම රුක්ඛ චේත්‍යානි ඒ විතරක් නෙමෙයි ආරාම කියලා කියන්නේ බොහෝම ලස්සන සුන්දර තැන් එවගේ ආරාම මහා විශාල වෘක්ෂ කාලාන්තරයක් තිස්සේ අවුරුදු 10000 ගණන් පරණ වෘක්ෂ ඒවත් සරණ යනවා මොකද මෙච්චර කාලයක් තිස්සේ මේ ගහ විශාලට වැවිලා තියෙන නම් මොකක් හරි මේක හේතුවක් තියෙන්න ඕනේ දෙයියෙක් අධිග්‍රහිත වෙන්නට ඕනේ කියලා ඒ අතනි පිළිගැනීම් තියෙනවා ඒකනේ වෙනත් මේක ජාතක පොතේ තියෙන සිදුවීමක් මට ජාතක කතාව හරියට මතක නැහැ. මේ දැන් මනසට ආව සිදුවීමක් මම කියන්න. එක්තරා රාජකුමාරයෙක් ගමනක් යද්දී මහා වනාන් මහා විශාල වෘක්ෂයක් දැක්කා. එයා මේක දැකලා හිතුවා ඒකාන්තයෙන්ම මේ වගේ විශාල ගහක නම් බලවත් దేవතාවෙක් ඉන්නට ඕනේ කියලා. මෙයා අර ගහ යටේට කොම සුද්ධ කළා උපහාරයක් දක්වලා මේක දේවතාවට කිව්වා මට ඉක්මනින් රාජ්‍ය ලබා දුන්නොත් මම මේ රාජ්‍යට අයිති ඔක්කොම රජවරුන්ගේ ලේවලින් මේ වෘක්ෂ දේවතාවට පූජා පවත්වනවා කියලා කොමාරි තාත්තගේ අවෑමෙන් පුතාට රජකම ලැබුණා ඉක්මනින් මෙයා හිතුවේ මොකද්ද දෙයියන් හින්දා තමයි මට රජකම ලැබුණේ කියලා ඔක්කොම රජවරු ටික ගෙනල්ලා අතන තියලා බිලි පූජාව කරන්න ලෑස්ති වුණා. එක්තරා රජ කෙනෙකුගේ විසවක් ඥානවන්ත විසවකගේ මඟ පෙන්වීම නිසා ඒ විසව රජුරවන්ට කරුණ වටහලා දෙද්දී ඇත්තටම වෘක්ෂ දේවතාවෙක් හිටියා එතන. ඒ වෘක්ෂ දේවතාවා ඉන්නවනේ අපේ ආකාශතාජ භූමත්තා කියලා දේවතාවෝ ගැන සඳහන් වෙන්නේ. ඒ දේවතාවටම හිතුණා මේ මිනිස්සයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඒ මිනිස්සගේ මිත්‍යා දෘෂ්ටියක් හින්දා මේ මිනිස්සයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මට මේ විමානේ ඔක්කොම කිලිටි කළා වනසලා ගන්න නෙමෙයි මිනිස්සයා මේ හදන්නේ කියලා. ඉතින් දේවතාවා වුණත් ප්‍රශ්න වෙලා හිටියා. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඉතින් අර දේවතාවා මෙතෙන්දි තනිය ඉඳලා අර කුමාරයාට කිව්වා ඔහොම කළා හරියන්නේ නැහැ. ඔබ එක්කෙනෙක්ව ගෙනාවේ නෑ මෙතෙන්ට. රජවරු විසවරු ඔක්කොම ගෙනාවා. හැබැයි එක්කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්න හින්දා එයාව ගෙනාවේ නෑ. එක්කෙනෙක් අඩුයි එයා ගෙනාවේ නෑ කියලා කිව්වා. ඉතින් අන්තිමට එයාවත් එක්කන් ආවා. එතන ආපු ලාවි ඒ විසව ඥානවන්තයි. ඒ විසව ඇදුරන කරුණ කිව්වා ඔබට දෙයියෝ නෙවෙයි රජකම ලබා දුන්නේ තාත්තගේ අභාවය නිසා ඔබට නිකම්ම රජකම වෙන්න තිබුණා දෙවියෝ ලබා දීපු එකක් නෙමෙයි තාත්තා මරුණා ඒ නිසා වැඩකම ලැබුණා මේ විදිහට කරුණ එකින් එක විග්‍රහ කරනකොට අර දේවතාවා මොකද කරේ සාදුකාර දෙන්න පටන් ගත්තා සාදුකාර දෙන්න පටන් ගත්තා සදේවතාවක් කියලා ඒකෙන්ම තමයි ඒකෙන්ම තමයි මම හින්දා නෙමෙයි ඕලදුනේ ඕලදුනේ ඔන්න ඒ කියන කාරණාව හින්දා කියලා අර දේවතාවා පාදල දෙන්න පටන් ගත්තා අන්තිමට මේ රජතුමා පංචශීලයේ පිටරට තමයි අර දෙන්නේ අතනදී. බලන්න අද අපිත් ওই ළඟ ගිලින්නේ නැද්ද? අර කුමාරයා ගින්න නැද්ද? අදත් ওই ළඟ ගිලින්න අපේ ඇත්තෝ. ඔය වගේ දේවල් කරන්න ගිහිල්ලා එක එක තැන්වල වැඩිම පිටින් කරන්න ගිහිල්ලා අන්තිමට මොකද කරන්නේ? ඒවා දෘෂ්ටි වශයෙන් ඔළුවට දාගෙන තමයි ජීවිතේම මිත්‍යා දෘෂ්ටිකයන් බවට පත් වෙලා විනාශයට පත් කර ගන්නවා. අපරාධ වටිනා මිනිස් ජීවිත වටිනා ලැබපු වටිනා ඒ කියන්නේ දුර්ලභ ලැබපු මනුෂ්‍යාත්ම භාවය මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන ආඝාතයට දාගන්නවා. පුදුම විනාශයකට පත් කරගන්නවා. බුදුහාම දේශනා කරන ඇයි මේ මිනිස්සු මේවා සරණ යන්නේ? මේවා දේවල් චෛත්‍ය කියනවා. චෛත්‍ය කියලා කියන උත්තර අදහස් කරන්නේ අපි බැලලා තියෙන මේ ඒ චෛත්‍ය නෙමෙයි. යම් කිසි කෙනෙක් ඔයවැනි විශ්වාසයන් උඩ පුදන්නට කියලා යමක් හදා ගන්නවා නම් ඒ චෛත්‍ය තමයි. දැන් මෙතනවත් මේ ගල්ලනේ දේවාලය කරාට වැටෙන තන් චෛත්‍ය පිළිවෙතන කළා කියන එකයි. ඒ චෛත්‍ය. ඒ එහෙම කරලා ඒ සරණ යනවා. ඒ පිට පතනවා. ඇයි පිට පතන්නේ? බුදුහාඳුර කියනවා මනුස්සා භවකජිතා. ඇයි? කවුද? මිනිස්සු එක සරණ යන්නේ. ඇයි සරණ යන්නේ? භවකජිතා. බියෙන් තර්ජිත වෙලා. ඒ මිනිස්සු බයෙන් ප්‍රස්ත වෙලා බයෙන්. ඇයි මේ බයෙන් ප්‍රස්ත වෙන්නේ? නැවත මතක් කරලා දෙනවා පින්වත්නි. ඇයි බය? කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං පංචකාමයන් නිසා පංචකාම තෘෂ්ණාව නිසා මේ භය ඇති වෙලා තියෙන්නේ. මේකේ ඇති වෙලා තියෙන්නේ. යෝ දුක්ඛ මද්දක්ඛි කුතෝ නිදානං කාමේසු සෝ ජන්තු කතං නම්මෙය්‍ය. යමෙක් දුකට හේතුව කොතනදයි කියලා දන්නවනම් කාමයන් කෙරෙහි ඒතනත්ත කෙසේනම් නැඹුරු වෙයිද කියලා අහනවා. එතකොට මොනවද කාමයේ කියලා කිව්වේ? ඇහැ පිනවන්න තියෙන දේවල් රූප කෙරෙහි කාමයට රූපකාම කන පිනවන්න තියෙන දේවල් ශබ්දයන්ට තියෙන කැමැත්ත කාමයේ ඒවා හොයාගෙන යන්නට දිවට රසයන් දිව පිනවන්න තියෙන කාමය නහයට ගන්ධයන් නහය පිනවන්න තියෙන කාමය ශරීරයට සැපදෙන ස්පර්ශ පිනවන්න තියෙන කාමය මොනවාද ස්පර්ශ විශේෂයෙන්ම ස්වාමියාට භාර්යාව නැත්නම් ස්ත්‍රියට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රිය අම්මට තාත්තට දූ දරුවෝ දූ දරුවාට අම්මා තාත්තා මේ ඇත්තෝ මේ ඉන්ද්‍රියන් ඔක්කොම පිනවනවා විශේෂයෙන්ම කය පිනවනවා તો මේවා තමයි කාමය කියලා කිව්වේ මේවාට තියෙන තෘෂ්ණාව තමයි දුක කියලා කිව්වේ දුකට හේතුව මොනවාද අන්න අර දේවල් වලට තෘෂ්ණා ඉපදවීම. බුදුහාමුදුරුවෝ පින්වත්නි තෘෂ්ණාව ප්‍රහාණය කරන්ට උගන්වපු ශාස්ත්‍රවරයා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකක් හින්දාද දුක ඇති වෙනවා කියලා? දුක දුකට හේතුව දුකින් මිදීම දුකින් මිදීමේ මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දුකයි කියලා දේශනා කළේ මොකද්ද? ඔය ඇස් කැක්කුම ඔළුවේ කැක්කුම බඩේ කැක්කුම බඩගින්න ඕවා නෙමෙයි බුදුහාමුදුරුවෝ දුකයි කියලා දේශනා කළේ බුදුහාමුදුරුවෝ දුකයි කියලා දේශනා කළේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ කොටින් කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකයම දුකයි මේ රූපය දුකයි වේදනාව දුකයි සංඥා දුකයි සංඛාර දුකයි විඥාන දුකයි පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කිව්වේ. මේ එක එක ගත්තාම නෙමෙයි මේ පහ එකට එකතු වුණා නම් යම් තැනක අන්න එතන තමයි දුක හටගත්තා කියලා කිව්වේ. පින්වත්නි සමහර දෙනාට හරිය ප්‍රශ්නයක් සමහර මේ මහා විද්වතුන් කියන ඇත්තොත් කියනවා ආ මේ මිනිහේ තිරිසනෙක් වෙන්න හේතුවක් නැහැ. මේ බෞද්ධයෝ කියනවා සමහරක් කරාට සමහර ස්වාමීන් වහන්සේලාත් ලිස්සලා අරිනවා මේ ප්‍රශ්න. කුඹි වගේ සත්තු කොහොමද මිනිස්සු වෙන්නේ? මිනිස්සු වගේ සත්තු කොහොමද කුඹි වෙන්නේ? කියලා සමහරු ලිස්සලා අරිනවා. සතෙක් නේද කුඹිය? සතෙක් නේද කුඹිය කියන්නේ? අපි සතෙක් කියලා පිළිගන්නවා කුඹිය. වේවා සතෙක් කියලා පිළිගන්නවා. මොකද්ද සතා කියලා කිව්වේ? සතා කියලා කිව්වේ මොකද්ද කියලා කිව්වොත් බුදුහාඳුරන්ගේ විග්‍රහයම තියෙනවා. යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. මේ අංග සම්භාර ගොඩක් එකතු වෙච්චහම රතයක් කියලා කියනවා. දැන් අපි හිතමු කාර් එකක් තියෙනවා. කාර් එකේ රෝද හතර අයින් කරපුවාම කාර් එකක් කියනවද? කියනවද? එන්ජින් එක අයින් කරපුවාම කාර් එකක් කියනවද? ඔක්කොම අනිත් අනිත් කැලිටි එක අයින් කරපුවාම ඒකට කාර් එක කියලා කියනවද? මේ ඔක්කොම එක විදිහට කියලා එකතු කරගත්තොත් එතකොට කාර් එකක් කියලා කියනවා. ඒවං කන්දේසු සංකේසු අන්න ඒ වගේ යම් තැනක මේ පංච උපාදානස්කන්ධය කියන රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ඒක රාශිය ඇති වුණාද යම් තැනක එතකොට එතන සත්වයේ කියලා සම්මුතියක් වෙනවා. කෝඹියා ගත්තොත් මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයිද? කුඤ්ඤය කියලා කියන්නේ ඒ පහ තමයි උටක් තියෙන්නේ. දැන් බලන්න කුඤ්ඤයට රූපයක් තියනවාද? මේක මම හිතනවා බුද්ධ ආගමේ කෙනෙකුට ක්‍රිස්තියානි කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට කියලා ભેදයක් නැහැ. පුංචි දරුවෙකුට කියලා වෙනසකුත් නැහැ. මේක හැමදිනාටම තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙයි. කුඤ්ඤයට රූපයක් තියනවාද? කුඤ්ඤයට රූපයක් තියනවා. අපි අපි කොහේ හරි මීපැණි ටිකක් දානවා. කොහොමද වැත්තනකට මීපැණි ටිකක් දානවා. ටික වෙලාවක් යනකොට කුඹියේ තෙන්ට ඇවිල්ලා. ඒගොල්ලෝ ගිහලා කවුරුත් කියන ගන්න ඔයාලට කුඹි දැම්මම තෙන්ද මේ කුඹිද අපි දැම්මා කියලා මීපැණි කියනවාද? නෑ. නමුත් ටික වෙලාවකට කුඹිය වෙලා කොහොමද ආවේ? ඌට යම්කිසි දැනීමක් සංඥාවක් ලැබුණා. ඒ සංඥාවත් එක්කලා ඌට ඇතුළේ රස තෘෂ්ණාවක් ඒ රස තෘෂ්ණාව තමයි උඩ වේදනාවක් කියලා කිව්වේ. සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සංඥාවත් එක්කලා තියෙච්ච සුඛ වේදනාව තියෙනවා. සංඥා වේදනා. ඒක ඇති වෙන වේදනාව ඇති වෙනකොටම අර තෘෂ්ණාව බලපානවනේ සංඛාරය. ඒකද වේදනා සංඥා සංඛාර සහිත උගේ මනස තමයි විඥාන කියලා කිව්වේ. මොකද කුඹියට සාධාරණ නැද්ද ඒක? කුඹියට සාධාරණ නැද්ද? ඕනෑම උගත් නැති කෙනෙකුට නත් ඒක තේරෙනවා මේ සතාටත් හිතක් තියෙනවා කියන එක. ඒ හිතට අනුව ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා ඌටත් ආශාවල් ඇති වෙනවා. ඉඟි දැනෙනවා කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වය. දැන් අපිට කොච්චර ඌට ඒක ආසද කියනවනම් ඌට සමහරකට හිතෙන්නේ නෑ මේකට ගියොත් එහෙනම් මගේ විනාශය සිද්ධ වෙනවා කියලා. මොකද විඥානයේ අච්චර හිතලා කටයුතු කරන උඩ දිනු නෑ සතෙක් හින්දා. නමුත් ඌ සමහරකට ජෑම් එකට උනත් යනවා. හැබැයි ජෑම් එකට ගියම මොකද වෙන්නේ? ඒක ඇල්ල මරනවා. රස තෘෂ්ණාවට ගියාට ඒක ඇල්ලලා ඌ මරනවා. මොකද ඌට හිතාගන්න ශක්තියක් නෑ. මේකට ගියොත් මාව මේකේ ඇල්ල මේකේ මාව විනාශ වෙනවා කියලා. අන්න ඒක මිනිහාගේ සතාගේ තියෙන වෙනස අර විදිහට ඒනි සංඥා යන බුද්ධියෙන් හිතලා කටයුතු කරලා තීරණය කරන්න එයාට පුළුවන් කමක් නැහැ එහෙම තීරණය කළා කටයුතු කරන්න පුළුවන් කමකුත් නැහැ ඒ සතාට නමුත් මිනිසාට හිතාමතා කටයුතු කිරීමේ ශක්තිය තියෙනවා මෙන්න මේ දෙක තමයි වෙනස අර සතාගේ දැන් ඕක ක්‍රමක්‍රමයෙන් දිනු වෙනවා සතාගේ තත්ත්වය අනුව ක්‍රමක්‍රමයෙන් විඥානීය ශක්තියක් වර්ධනය වෙනවා අන්තිමට මිනිස්යා ගාවට එනකොට මිනිහා මනුස් මනුස් කියලා කිව්වා උසස් කරන්න පුළුවන් මනසක් තියෙන නිසා. උසස් මනසක් තියෙන නිසා. ඒ නිසා ඒ උසස් මනසක් තියෙන මිනිස්සයා ටිකක් සිතාමතා කටයුතු කරනවා. සිතාමතා කටයුතු කළ යුතු මේ මිනිස්සු විතර සිතන්නේ නැතුව කටයුතු කරන තවත් පිරිසක් මේ ලෝකේ ඉන්නවද? ඉන්නත් එක අංශයකින් නම් හොඳට හිතනවා Tamange වාසියට. නමුත් මිනිස්කම ගැන හිතන්නේ නෑ හිතන්නම නැත්තේ Tamange මිනිස්කම ගැනයි. manussත්වය ගැන හිතන මිනිසයා කවදාවත් මිනිසත් බව නොපෙනෙන බලවේග වලට පාවලා දෙන්නේ නෑ. එන්නත්නි ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් කවදාවත් Tamange ශක්තිය අනුන්ට පාවලා දෙන්නේ නෑ. ශක්තිය තියෙනවා. දැන් අපි හිතමු ලෝකය දැන් ඔන්න සියල්ල දෙයියෝ මැව්වයි කියලා පිළිගත් දර්ශන තියෙනවා ලෝකේ. ඔන්න හිතලා බලන්න. දෙවියන් වහන්සේට ඕන විදිහටයි ඔක්කොම තියෙන්නේ කියලා දෙවියෝ මේක මැව්වා කියලා හිතාගෙන ලෝකය හතරස් කියලා කිව්වා. ලෝකේ රවුන්ඩ් කියලා කියපු මිනිස්සුන් මැරුවා නේද? නේද? ඒකට ලෝකේ රවුන්ඩ් නැද්ද? රවුන්ඩ්. එතකොට දෘෂ්ටිය හින්දා මොකද කරගත්තේ? බලන්න මහා ඥානවන්තයෙක් ඝාතනය කළා. දැන් සමහරකට ඔක්කොම දෙවියන් වහන්සේගේ කියලා හිතනනම් ලෝකයේ අද තියෙන මේ විද්‍යා දිනුව තියෙද? තියෙද? නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්තට මිනිසා මැවුණ කැමැත්ත අනුව යා යුතුයි කියලා කිව්වනම් වෛද්‍ය විද්‍යාවක් දිනුවේද? මොකද වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ මැරෙන්න යන මිනිහව ජීවත් කරන්න හදන එකයි. දෙවියන් වහන්සේට ඕන හින්දා දෙවියන් වහන්සේ කරන හින්දා උපදිනවා මැරෙනවා කියලා කියනවා නම් වෛද්‍ය විද්‍යාව දිනුවේද? නෑ. ඥානවන්තයෝ එවැනි මිත්‍යා සංකල්ප පැත්තකට දාලා ආත්ම විශ්වාසයෙන් වැඩ කරනවා. Tamange බුද්ධිය පාවිච්චි කරලා ඒ බුද්ධියෙන් කරන්න ඕන දේවල් ටික ඒගොල්ලෝ කරනවා. දැන් අපි හිතමු දෙවියන් වහන්සේගේ නාමයෙන් කියලා කියාගෙන හිටියනම් දෙවියෝ මැවුවා කියලා කියාගෙන හිටියනම් කම්පියුටර් එක හැදෙයිද? හැදෙයිද? නෑ කම්පියුටර් එක හැදෙන්නේ නෑ. ආ පිනත් බලන්න අද තාක්ෂණයේ දිනු වෙලා ඉස්සරහට එනවා. විද්‍යාව දිනු වෙලා ඉස්සරහට එනවා. මේකයි කර්ම කර්මඵල විශ්වාසය කියන්නේ. මේ ඒකාංශයේ එක කර්ම කර්මඵල විශ්වාසයක්. අහසට යදයද ලැබේවා ලැබේවා වේවා වේවා කිය කිය හිටියේ නෑ. ඥානවන්ත ජනතාව ඥානවන්ත ජනතාව අර තාක්ෂණය නැත්නම් තමන්ගේ බුද්ධිය බුද්ධිය පාවිච්චි කරලා කළ යුතු දේ කළා නොකළ යුතු දේ අයින් කළා ඉස්සරහට ආපු නිසා තමයි මේ දිනුව ඇති උනේ මේ தত্ত্বය ලොවට සනාත කළේ කවුද බුදුරජාණන් වහන්සේ අද බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයට මොකද කරන්නේ අර දේව විශ්වාසයේ කරපින්නගෙන හිටපු ඇත්තෝ ඒවා පැත්තකට දාලා දිනුව කරා ලං වෙද්දී මේ බුදු දිනුවේ කරා යන්න මග කියපු බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ටික මොකද කරන්නේ? අර බුදුහාඳුරන් කියපු පාර පැත්තකට දාලා නොපෙනෙන දෙයියෝ ඇද ඇද ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා කිච්ච නෑ. කල්පනා කරලා බලන්න කොච්චර අන්ධ විශ්වාස තුළ අපි දැසගෙන ඉන්නවද කියලා. නීති මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ඔය අන්ධ විශ්වාස කොහොම ඇති වුණා? හිතන්න ඉගෙනුවා බුදුහාමුදුරුවෝ. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දේශනා කළේ මොනවද? ඔක්කොටම ඉස්සෙල්ලා හිතන්න පුරුදු කළේ. හිතන්න ශක්තිය ක්ෂණිකව වැටහිමේ නුවණක් තියනවාද කියලා බැලුවේ දේවානම් පුදුස රජුරවන්ට. ප්‍රශ් එකම ප්‍රශ්නය එක එක පැත්තට ක්ෂණිකව දාලා අල්ලගන්න පුළුවන් ද මෙයාට කියන දෙයක් ඉක්මනින් කියලා. නැත්තම් අඹගහ ගැන හිතුවා නෙමෙයි නිකන් පුංචි එක්කෙනෙකුට උනත් තේරෙනවා මේක මේ අවගහේ මේ මේ අග්ගහ ඇරෙන්න වෙන ගහක් තියනවාද කියලා ඇහුවොත් ඕකට උත්තර දී ගන්න බැරිද ඒක නෙමෙයි හේතුව නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ දැම්ම ක්‍රමයක් තියෙනවා පටලවලා ඉතින් මේ හොඳට සිහිය පිහිටවන්න පුළුවන්ද මම කියන දේ මොකද්ද කියලා අල්ලගන්න රජුරයන්ට හොඳට සිහිය පිහිටවන්න පුළුවන් කෙනෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියලා බැලුව වටහා ගන්නට. බලනකොට රජුරන්ට පුළුවන් හොඳට අරමුණ පිළි කරලා යමක් වටහා ගන්නට. ඒ අනුව ධර්ම දේශනා කළා. ඉතින් චුල්ලහත්තිපද උපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. හිතන්න වෙන්නේ. නිකම්ම නිකං චුල්ලහත්තිපද උපම සූත්‍රය කිව්වේ නෑ මොකද කිව්වේ? මේ නිකං ආවට ගියාට විශ්වාස කරන්න එපා කියන එකයි. බලන්න ඒ සූත්‍රය මොකද්ද කියන්නේ? ඒ සූත්‍රය කියන්නේ හස්ති ගමකේ මහා රාජ හස්තියක් හොයාගෙන යනවා. යනකොට නොයෙක් නොයෙක් දේවල් දකිනවා ඇඟ උලපු තැන් ලැජ්ජ තැන් ඔක්කොම දකිනවා නමුත් එයා තීරණය කරන්නේ නැහැ කෙල්ලේ මේ තමයි මං හොයන ඇතා කියලා අන්තිමට එයා ඒ පියවර බලාගෙන දිගටම දිගටම ගිහිල්ලා ලැගලා ඉන්න ඇතා දකින්නතේ එයා තීරණය කරන්නේ මෙයා තමයි මම හොයපු මේ චද්දන්ත කුලයේ හස්තියා කියලා එහෙම තීරණය කරන්නේ නැහැ. ඇහැට දැකලායි තීරණය කරන්නේ. ඒ වගේම මේ ඕනෑම දෙයක් බුදුසසුනේ වුණත් බුදුහාඳුරන්ගේ දර්ශනීයට වුණත් බුදුහාඳුර කියන්නේ එකෙල්ලේ නෙමෙයි කවුරු හරි කිව්ව හින්දා පිළිගන්නේ නෙමෙයි. දැන් ගාක් ආගම් දෙස බලන්න. ඒ ගාක් ආගම් වල කියන්නේ ආ දෙවියන් වහන්සේ තමයි ඔක්කොම කරන්නේ. දෙවියන් වහන්සේ තමයි එකම බලධාරියා. අපිට පේන්නේ නෑ දෙවියන් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේ මේ ඔක්කොම පාලනය කරනවා. මේ ඔක්කොම විශ්වාසයේ විශ්වාසයක් පහවුරු කරගෙන. නමුත් මේවා ඔප්පු කරන්න මොකක්වත් නැහැ. ඒගොල්ලන්ට වැටහෙන්නේ නැති දේ ඒක දාලා ඒගොල්ලෝ කියන මේවා වෙන්නේ කොහොමද දෙයියෝ? නොකරන. ඒගොල්ලෝ කියන්නේ අපිට වටහා ගන්න තරම් බුද්ධියක් අපතල නැහැ කියලා. ඒක දන්නේ නැතුව ඒ නැත්තන් ඒක දෙවියන්ගේ කාර්යයක් හැටියට දානවා. නමුත් බුද්ධිය දිනු කරගෙන දිනු කරගෙන යනකොට කාට කාටත් තේරෙනවා නෑ ඒ දෘෂ්ටිය වැරදි කියලා. බුදුරජාණන් වහන්සේ අන්න ඒක තමයි පෙන්වුම් කළේ චූලහත්ති පදෝපම සූත්‍රයෙන් යන්න ඉස්සරහට විමස විමසා යනකොට ඔබට පේනවා දැන් දෘෂ්ටිය කරපින්නාගෙන හිටපු කෙනෙකුට කවදාවත් විමසන්න පුළුවන්කම නෑ විමසන්නේ නෑ එයා දැන් එතම මම ආරාධනා කරනවා බෞද්ධයන්ට ඔයගොල්ලෝ බුද්ධ ආගමට එල්ලෙන්න එපා. ඔයගොල්ලෝ බුද්ධ ආගම ඉගෙන ගන්න. එල්ලෙන්න එපා බුද්ධ ආගමට. බුද්ධ ආගමත් ඉගෙන ගන්න. ඔයත් ක්‍රිස්තියානි ආගමත් ඉගෙන ගන්න. ඔයත් මුස්ලිම් ආගමත් ඉගෙන ගන්න. ඉගෙනගෙන විමස විමසා කටයුතු කරන්න. ඒ කටයුතු කරපුවාම ඔයත්න්ට තේරෙයි බුදුරජාණන් වහන්සේ කවුද අනිත් දර්ශන මොනවද කියන එක. බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිදහස කොයිතරම්ද අනිත් දර්ශන මොනවද කියලා. ඔයත්න්ට තේරෙයි. ඒකින් මම විවෘතව ආරාධනා කරන ඔය ඇත්තන්ට. ඔයත් බුද්ධාගම එළිලෙන්න ඕනේ. හැබැයි නිකන් සල්ලි වලට තුත්තු දෙකට අනිත් ආගම් වැළඳ ගන්න උමනාවකුත් නෑ. පින්වත්නි සමහරක් අය හරියට නම ගියවනවා. මොන මයිගාවට ආවා එක ජෝඩුවක්. ඒ ජෝඩුව ආවේ ඒ ජෝඩුව කසාද බඳින තීරණය කළ මහත්ය තද කතෝලික. නෝන බුද්ධ ආගමේ. දැන් කසාද බඳින්න ඉස්සර තීරණය කරන්න ඕනේ මහත්ය බල කරනවා නෝනට එයා ක්‍රිස්තියානි ආගමට එන්න ඕනේ කියලා. මහත්ය හොඳ මේ තනක් පෙන්වනවා නිදහසට කාරණයක් වෙනවා නෝන ආගමට එන්නට ඕනේ කියන එකට. මොකද එයා කියනවා අපේ ආගමේ හැටියට දෙන්න ආගම් දෙකෙන් ලොකු පාපයක්. නමුත් බුද්ධ ආගමේ නිදහසක් තියනලු. ඕන දෙයක් කරන්න. ආගම වෙනස් කරන්න එහෙම නිදහසක් තියනවලු. ඒකින්ද ඇයි බුද්ධ ආගමේ කියන මගේ ආගමට ආත්මම කියලා අහනවා. ඒක මගේ ආගමේ තියෙන හින්දා මගේ ආගමෙන් එහාට ගියත් පෞසිද්ධ වෙනවා. බුද්ධ ආගමේ ඇත්තට නිදහසක් තියෙන බුද්ධ ආගම ඇත්තට පුළුවන් අනිත් ආගමට යන්න. පස්සේ මම කිය කාගයක්වත් නියෝගය වෙන්නේ නැහැ. බුදුදහමේ තියෙන දර්ශනයයි ඒ දර්ශනය දෙක හොඳට විමසලා ගන්න. අරගෙන ගියොත් වරදින්නේ කාටද කියලා තමන් තීරණය කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ ඇත්ත ඇති සතියෙන් දකින්නට. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළා නම් ඒක වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නෑ. මොන දෙයියෙකුටවත් මොන බ්‍රහ්මියෙකුටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. එහෙම මට අයිති දේවල් නැති වෙනකොට මට දුකක් ඇති වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඒක එහෙම නෙමෙයි කියන කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මගේ කියලා අල්ලගන්න මේ ලෝකේ කිසි දෙයක් නැහැ. ඒක බුදුහාඳුරෝ දේශනා කළා. එහෙනම් මේ තණ්හාව මේ වර්තන අයින් කරගත්තොත් තමයි සනසිල්ලක් තියෙනවා කියලා දේශනා කළා. දැන් ඕක තමයි ඇත්ත කියලා කියන්නේ. ඕක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඕක අයින් කළා දාලා අපේ ආගමේ අර ආගමේ තියෙන මේකට ගියේ නැත්තම් පව් කියලා එහෙනම් ඒකට ගියයි කියලා කියන්නේ තමන් ඇත්තට පිටපානවා. ඇත්තට පිටපානවා කියලා කිව්වේ තමන් ආගමෙන් තමන් අපායට යනවා කියන එක වෙනම කාරණයක් වුණත් ක්‍රියාවෙන් තමන් අපායට කෙලින්ම ගියා. තීරණය කරගන්න බුදුදහම නිදහස මොකද්ද කියන එක එතකොට. මෝඩ නිදහසක් නෑ. නුවණින් හිතලා කල්පනා කරලා වැඩ කරන්ටයි බුදුදහමේ නිදහස තියෙන්නේ. කවුරු කවුරුත් ඒ දේ තේරුම් ගන්නට ඕනේ. ඔය අතන් නිදහස තියෙනවා. හැබැයි ඒ වුණාට අර විදිහ මෝඩ තාලෙට යාඥා කර කර ඉන්න නිදහසක් නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ සිද්ධ වුණේ මොකද්ද? ඒ විදිහට හිතලා බලලා බෞද්ධයා කටයුතු කරන්න තීරණය කරගත්තා. අර ඉස්සර ඉඳන් පණ්ඩුකාභය කාලේ ඉඳන් ආපු ඉන්දියානු බලපෑමකින් ඇති වෙලා තියෙන යම්කිසි දේව ඇදහිලි තිබුණා නම් ඒ ඇදහිලි සම්පූර්ණයෙන්ම නැතර නැති වෙලා ගියා. තනින් තන කොන් හිතින්නට ඇති. නමුත් සමස්තයක් වශයෙන් නැත්තටම නැතිවලා ගිහිල්ලා සිංහලයා කියන්නේ බෞද්ධයෙක්, බෞද්ධයෙක් කියන්නේ සිංහලයෙක් කියන තත්ත්වය ඇති වුණා. ඊට පස්සේ සිංහලයන් කතෝලිකයන් බවට පත් වුණා නම් ඒ පත් වුණ 1505න් පස්සේ තරංගින් ලංකාවට ආවට පස්සේ ඊට ඉස්සෙල්ලා ඔය අද සිංහල ක්‍රිස්තියානියත්තු ඒගොල්ලෝ ඇත්ත බලාගෙන ඉන්න ඒගොල්ලන්ගේ අතීතයේ උරුමයට යන්න ගිල්ල බලන්න ඔයගොල්ලන්ගේ ලේ කවුද කියලා. ඒගොල්ලන් රුධිරේ මොනවද තියෙන්නේ කියලා බලන්න. પરම්පරාවල් කවුද කියලා බලන්න. ඔයගොල්ලෝ ක්‍රිස්තියානි නෙමෙයි. ඔයගොල්ලෝ හොඳ බෞද්ධයෝ. නමුත් බලපෑම් උඩ කාඩුවේ බලයට, ක්‍රියාක්කේ බලයට, අනිත් අනිත් බලපෑම් වලට ඔය ඇත්තෝ ක්‍රිස්තියානි වරඳගත්තු ඇත්තෝ පුරාණ නෑදෑයෝ, හිත මිත්‍රයෝ. ඒව දැනගෙන ඔයත් අද සිහියෙන් නුවණින් වැඩ කරන්න. ඇත්තට පිටුපාන්න එපා. ඇත්ත බාර ගන්න ලෑස්ති වෙන්නට. මේ ඇත්ත බාර ගන්න කටයුතු කරනකොට ඔය ඇත්තන්ට මෙලවම ඒකේ ආනිසංස ලබන්න පුළුවන්. මෙලව ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරගෙන තමන්ට දෙපයින් නැගී සිටලා අර විශාරදව උපසංකමති කියන මිනිස්යාගේ ශක්තිය ඕන තැනකට නිර්භවය යන්න අභීත පුද්ගලයෙක් වෙන්න ඒ ශක්තිය Tamanට ඇති කරගන්න පුළුවන්. ඒ ශක්තිය ඔය ඇත්තන්ට ලැබෙන්නටයි මෙවැනි ස්ථානයකට ඇවිල්ලා මේ ධර්ම දේශනාව කළේ විශේෂයෙන්ම මේ ස්ථානය තෝරගත්තේ අර අතීතයේ තිබිච්ච මිත්‍යා සංකල්ප මහින්දාගමණයෙන් වෙනස් වෙච්ච හැටිත් පසුබිම ඊට පස්සේ බෞද්ධයාගේ සංකල්ප දිනු වෙච්ච හැටිත් පෙන්වන්නට ඕන නිසා මේ අනුව මේ පිළිතුරු යමක් හිතලා තමන්ගේ නුවණ දිනු කරගන්නට අගුණ දුර්වලකම් දුරු කරගන්න බුදු දහම වඩා සිටවා ගන්න අතරේ මෙසේ රැස් කර ගන්නා සියලු කුසල ශක්තියගේ මහිමයෙන් උතුම් නිවන් සේද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා හැම දිනාටම මෙසේ රැස් කරගත්තා වූ මේ සියලු කුසල ශක්තියගේ මහිමය මෙලොව පරලොව යහපත පිණිස වේවා නිරුක් නිරෝගී සුව පිණිස වේවා කියලා සාදුකාරය ඇදලා නැවත ප්‍රාර්ථනා කරගන්නට. පරමේශපඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය ඇදලා පින් දෙන්නට. ඥානාදී ගෘතිෂ්ඨ දේවතාදී දේව සමූහය අද පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්නට. තමත මෙසේ රැස් කරගන්නා කුසල ශක්තියගේ මහිමය දෙලව යහපතක් උතුම් වූ නිර්වාණ සුව පිණිසත් වේවා කියලා නැවත සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ජුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා